විටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයිබෝවන් සුහද සකිසඳ සිටිජ සන්තාගාරය හදවතේ මනසේ ඉම් ගල් ගලවන්නට තත්දරන ඔබ සමග සංభాෂණයෙන් සුහද සංభాෂණයෙන් අපේ ඉම් බලලු දිහා අලුතින් බලන්නට කල්පනා කරන්නට උත්සාහ කරන සංభాෂණයේ සිටිජ පසුගිය වාරයේත් මම ඔබ සමග එකලාව හිඳගෙන කතා කරා අපේ සම්බන්ධතා ගැන. මම ඔබට කියුවා අපි කතා කරගත්තා. අවසානයේ බැලුවාම ලෝකයේ අත් වශයෙන් තියෙන්නේ ක්‍රියාදාමයන් සහ සම්බන්ධතා. අපේ සිහි බුද්ධිය, සිහි නුවණ මේ සම්බන්ධතා ගැන මීට වඩා හොඳින් ප්‍රක්ෂේපණය වෙනවා නම් මේ සම්බන්ධතා අපිට මීට වඩා හොඳින් පේන්න පටන් ගත්තොත් සමහරට මීට වඩා යහපත් තත්වයක් මීට වඩා යහපත් සමාජයක් මීට වඩා යහපත් මිනිසුන් බවට අපිටපත් වෙන්න පුළුවන් වෙයි කියලා. මම මේ අද තේමාව එකපාරටවත් කතා කරන්න පෙර මම කැමති කවියකින් අපේ සාකච්ඡාව ආරම්භ කරන්න. මම ඔබට අද කියවන්න යන කවිය ආරිවංශ රණවීර අපේ ඊටාම විශිෂ්ට කවියෙක්. ඔහුගේ අවසාන කවි පොත ගිය අවුරුද්දේ පළවෙච්ච විවිධ සම්මාන බොහොමකට ලක් වෙච්ච තාමත් මල් කවි පොතේ මුල්ම කවියක්. මේ කවියේ නම අවකල බුදුහිමි. මේ කවිය කියවන්න පෙර මම කැමතියි ඔබට යන්තම් මතක් කරගත්තොත් හොඳයි කියලා මේ කවියේ නින්නාද වෙන දෙන දේවල් කීපයක් නිසා එක් ගීයක් මහගමසේකර ලියා අමරදේවයන් ගායනා කරන ඉහළ නිල්වන් අහස විනිවිද නැගින ඔබගේ යෝධ බුදුබඳ මගේ netසිත මෝහණය කර මගේ කුදුබව පසක් කොට ඇත සාදි වශයෙන් ගෑන අවකන පිළිමය ගැන ප්‍රකට ගීය සියලු මම හිතන්නේ ගාය කවි ගී අසන අමරදේවයන්ගේ ගී දන්න හැමෝම දන්න තාම ප්‍රකට ගීයක්. පොඩක් ඒකත් අපි කණේ තියාගමු. මේ කවියට අපි පොඩ්ඩක් විමසිලිමත්ව ඇහුම්කන් දෙමු. අවකන බුදු හිමි ලඳුවන ලැහැබ් ඔස්සේ මඳ දුරක් ඇවිද නෙලාගත් වන අරලිය මල් දෝත තබමි ඔබ ඉමහත් පායුග අස බැලි දෑත් පොකුරින් ඉස්සී බලද්දී පෙනේ මට වජ්‍රායුධයක්සේ නැගී සිටින යෝධ ගුණ කඳ වැව් පියස හැද එන සුලන් රැලි පවා මහා භූමනින් පවන් සලන පිරිපත නොසැලී ඉසිලූ අයුරු දක්වාලන තරයේ වැසුණු පිරුණු තොල් සඟල මහ අහස් කුස යනෙන වලා කැටි පවා නැවතී බැඳනිලිව නම දින තිරස්පත තේජස පසඟ පිහිටුවා වැඳ හැරි නැවතද සිතින් වැඳ ඔබගෙන් වරම් ලබා තිරසර අඩි තබා ලොව වෙතට යන අදිටනින් උජුකයින් නැගිට සිටිමි. දැන් මේක නොයෙක් අර්ථයෙන් රසවත් ඔක්කොටම ඉස්සෙල්ලා අර කියපු මහගම සීකරයන්ගේ අවකන බුදු පිළිමේ නිමිති කොට ලියූ ඒ ගීයට හරස්ව යනවා. දැන් මේ ගීයේ ඔබට මතක තියෙන්න ඕන තියෙන්නේ අවසාන වශයෙන් ගත්තාම ඒ ඉහළ නිල්මන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ මගේ සිත නිතසිත මෝහණය කර මගේ කුදු බව මගේ ක්ෂුද්‍ර බව පසක් කොට ඊට පස්සේ මේ මුළු ගී අවසන් වෙනකොට එච්චර ශක්තිමත් දෙපයින් හිට ගන්න පුළුවන් උජුකයක් තියෙන මිනිසෙක් නෙවෙයි හුඟක් ඇහිකිලිච්ච පුංචි වෙච්ච සරණ හොයාගෙන යායතු අසරණෙක් තමයි අපිට නැගී නැගී පෙනෙන්නේ. නමුත් මේ කවිය ආර්යවංශ රණවීර කවියා හිතනවා අනිත් පැත්තට. හිතලත් කියන්නේ මහා මේ බුදුන්ගෙන් මේ නැගී සිටින මේ පිරිපත නොසලී නොසලී ඉසිලු මේ බුදු හිමියන්ගේ ගුණ කඳින් වරම් ලබා මේ කවියත් ලෝකෙට යන්ට ලබ ගන්නවා තිරසර අඩි තබාගෙන ලෝ වෙතට ගමන් කරන උජුකයින් අදිටනින් නැගිට යනවා. කිසියම් අභිමානකින්, මනුෂ්‍ය අභිමානයෙන් අපි සීකරයන්ට සාධාරණ පිණිස මතක් කරන්න ඕන සීකරගෙත් කවියක් තියෙනවා මට මම මේ වෙලාවේ කියවන්න යන්නේ. නමුත් ඒ වර්ෂයේම ලිවෙච්ච 1970 වර්ෂයේම ලිවෙච්ච අවකන බුදුහිමි පිළිමේ නමින් තව කවියක් තියෙනවා. ඒ කවියේ ඒක ගීයක් නෙවෙයි තමන්ගේ අදහස් දීප එකක් ඒ කවිය යටිපෙළේ තියෙන්නේ මේ බුදුන්ගේ මේ මහා ගුණකඳ ඒ ගුණකඳින් බිඳක්වත් ඒ පිළිමේ නෙළු කලාකරුවා තුළ නොතිබිනම් එවැනි මනරම් එවැනි විශාල ගුණ කඳක් සහිත පිළිමයක් නෙලන්නට පුළුවන්ද කියලා. ඒ විතරක් නෙවෙයි ඔහු මිනිසෙක් නිසා මට මා ගැන ආඩම්බරයක් උපදිනා වගේ දෙයක් තියෙන. කියන්නේ මිනිස්සෙක් තුල තියෙන මේ අත්වසින් බුදුන්ගේ නෙවෙයි බුදුන්ගේ තියෙන ගුණ කඳ ඔහු ගේනවා මිනිසයා තුලට. නැත්නම් ඒ ගුණ කඳෙන් බිඳක් ගේනවා මිනිසයා තුලට. ඒතර මනුෂ්‍යත්වය අගය කරන කවියක් සේකරගෙත් තියෙනවා. මම මේ කතන්දරේ ඔබට කියාගෙන යන්නේ අපි මෙතෙක් සාකච්ඡා කරමින් ආපු අපේ ඇස ගැන කතා කරන්න. නැත්නම් අපේ සම්බන්ධතා තුන ගැන කතා කරන්න. තමා එක්ක, අනේකා එක්ක, ලෝකය නැත්නම් පරිසරය. මේ සම්බන්ධතා අන්‍යෝන්‍යයි කියලා අපි කතාබස් කරගත්තා. දැන් මේ පිළිමේ පේන විදිය බුදුන් සොයාගත්ත දේ ආදී ඔක්කොම බැලුවාම නැවත නැවත අපිට මේ ප්‍රශ්නේ පේනවා. ඊට පස්සේ අපේ ඇස්සේ ප්‍රශ්නේ තමයි මතුවෙලා ඉන්නේ. මේ සම්බන්ධතා තුනෙන් එකක් හෝ රෝගී වුණොත් අපිට පේනවා මේ සම්බන්ධතා තුනම රෝගී වෙනවා. ඒ රෝග වෙනන් පස්සේ අපිට පේන මුළු ලෝකෙම විකෘති වෙන්න, විපරීත වෙන්න පටන් ගන්නවා. එතකොට එක්තරා විදිහකට අර උපාසකයෙගේ ඇහින් සීකරගේ ගීය ටිකක් විපරීත අදහසක් කියන්නේ. මම දන්නවා ඔබට මේක විවාදාත්මකයි. නමුත් මේ මෙන්න මේ කවියේ මේ මිනිස්යාගේ අභිමානය පිළිබඳ මේ කවිවල තියෙන යටි අර්ථය ගත්තොත් ඇත්ත වශයෙන් බුදුන් වහන්සේගේ සංදේශය වෙන මොකක්වත් නෙවෙයි මේ ලෝකෙට ලෝකෙට යමින් මිනිස්යා වෙනුවෙන් කැප වෙන්නට අනේකා වෙනුවෙන් කැප වෙන්නට යෝජනා කරන මාර්ගයක් දහමක් තමයි බුදුන් වහන්සේත් යෝජනා කරන්නේ උන්වහන්සේ ගියත් ඒ පාරේ තමන් පසුපස ආපු භික්ෂූන්ට යෝජනා කරෙත් අනේකාගේ යහපත සඳහා කැප වෙන්න කියලා ආත්මార్థකාමෙන් තොරව අනිකාගේ යහපත සඳහා කැපවෙන්න. කොහොමද ඒ කැපවීම ඇති මිනිස්යාගේ ඇස කොයි වගේද නැත්නම් එවැනි මිනිස්යා ඇසක් අපි හදාගන්නේ කොහොමද කියන එක තමයි අපි එක්තරා කාරණයක් වෙන්නට ඕන වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න ගත්තාම අපි මහිතන්නේ අපි දැන් ඉන්නේ අර සම්බන්තා තුන ගැන සාකච්ඡා කරන තැනක ඔබට මතකයි එක්තරා වැඩසටහනක කලින් වැඩසටහනේ අපි පරිසරය පෙන්වන විදිහට දිහා බැලුවා. අපි දැන් බලාගෙන ඉන්නේ අපිට අනෙක් මනුස්සයා කොහොමද පේන්නේ කියලා. අනෙක් මනුස්සයා පේන විදිහ. ඒ අනෙක් මනුස්සයා පේන ආකාරයෙන් තමයි අපි අපේ දහම වටහා ගන්න. නැත්නම් අපේ දහම් වල මුල තේරුම් ගන්න පුළුවන් වෙන්නේ යම් තාක් දුරට මේ ඇස පිළිබඳ ප්‍රශ්නේ අපි निराකරණය කරගත්තොත්. මනුෂ්‍ය ගෞරවය සහිත ඇසක් අපිට ඇති වෙගෙන එනවද පරිසරයේ කෙරේ ගෞරවයක් ඇති ඇසක් ඇති වෙගෙන එනකොට එහෙනම් අපි දහම් මගට කිට්ටු වෙනවා වගේ දෙයක් තමයි පෙනෙන්න පටන් ගන්න. ඉතින් මම ඔබට කියන්න කැමතියි අද වැඩසටහනේ අපි බැලුවොත් මේ අනේකාව පෙනෙන විදිහ පිළිබඳ ප්‍රශ්නේ. දැන් බුදුන් වහන්සේ මේක ඒ කාලේ යෝජනා කරනු ඇහි ලෙඩේ. දැන් මම අපි පරිසරය ගැන ලෙඩේ අපි ගිය පාර කතා කරා. පරිසරයේ පිළිබඳ අපේ ඇහැ ලෙඩ වුණාම අපිට පරිසරය පේන්නේ අපේ අමුද්‍රව්‍ය ගොඩක් يعني අමුද්‍ර يعني අපේ භාණ්ඩ හදාගන්න තියෙන අමුද්‍රව්‍ය ගොඩක් විදිහට. දැන් අනේකා පිළිබඳ ප්‍රශ්නේදී ඇහැ ලෙඩේක බුදුන් වහන්සේම කියනවා දිත්‍ති රෝගයක් ඇහැ ලෙඩක් මොකක්ද අනේකා තමාසේම මිනිසෙක් ලෙස නොපෙනීමේ රෝගය. ඒ රෝගය වැළඳෙනවා මේ ભેදයන් ඇති කරගත්ත සමාජයක් තුල ඒ ભેදයන් තුලට ඉපදෙන මනුස්සයාගේ හැලෙඩ වෙනවා මොන වගේ ભેදයන්ද කුල ભેදය පන්ති ભેදය ලිංග ભેදය ආගම් ભේදය ආදි වශයෙන් නිවකුත් මනුස්සයා හදාගත්ත ભેද වර්ග කොටක් තියෙනවා ගණනාවක් තියෙනවා ඒ ભેද තියෙන තමන්ගේ ඇතුළේ වතුලට අපි උපදින්නේ ඒ ඉපදුනහම අපේ හැලෙඩ වෙනවා ඒකට අර බුදුන් වහන්සේගෙන් දික්ටි රෝගය අනේකා තමාසෙම මිනිසෙක් ලෙස නොපෙනීමේ රෝගය ඇති වෙනවා. ඒ රෝගය ඇති වුණාම අපි දහම අනිත් පැත්තට පෙරලෙනවා. බුදුන් වහන්සේ පව අපිට මහා මිනිසෙක් අපිට පාර පෙන්නපු කෙනෙක් විදිහට නෙවෙයි පේන්න පටන් ගන්න. අපිට පේන්න පටන් ගන්නේ අපෙන් ඉහළට අපිට කිට් වෙන්න බැරි අර වැඩවසම් සම්බන්තා ඇසුරෙන් පැන නගින දර්ශනයක් හරහා බුදු රජාණන් වහන්සේ කෙනෙක් රජවරු නැත්නම් සිටවරු එවැනි දෙවිවරු වගේ බුදුන් වහන්සේ අපැරලා ගිය මනුෂ්‍යත්වයේ කරාගේ ගමන ඒ පාර අපිට නොපෙනෙන්නට පටන් ගන්නවා. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය දැන් බුදුන් ගැන කතා කරමින් ඉන්න අපිට පුළුවන් මගේ සුහද මිතුරන්ගෙන් සමහරු ක්‍රිස්තියානි භක්තිකයන් කතෝලික භක්තිකයන් ඊට මගේ තාම ළඟ ඇසුරක් තියෙනවා ජේසුස් වහන්සේගේ මාර්ගය ගැන මම කැමති ඔබත් එක කවියක් බෙදා හදා ගන්නට මංජුල වෙලිවර්ධන නැමැති විප්‍රවාසික තරුණ කවියගෙන්. ඔහු දැන් තරුණයි කියලා කියන්නට බැරුණත් ඔහුගේ හිත හරි තරුණයි ප්‍රබල කවියෙක් අපේ නූතන කවියට විශාල බලපෑමක් කරපු බලපෑමක් කරමින් ඉන්න ඔහුගේ කවි පොතක් තියෙනවා කලකට පෙර ප්‍රකාශයටපත් වෙච්ච ඇහැල ඇමතුමකට ඇහැරෙමි කියලා. මේ කවි පොතේ 18 වෙනි කවිය ඇන ගැසූ නත්තල. අත්වශයෙන් මේ කවිය මම කැමති ඔබට දවසක ගිටාරයේද රැගෙන මේ කවිය ගයා ඔබත් එක්ක බෙදා හදා ගන්න. නමුත් ඊට පෙර මම කැමති මේ අද මේ කවිය කියවන්න. නිකං කවියක් කියවන්න. ඒ කවියත් අපි රණවීරයන් ලියූ අවකන පිළිමේ බුදුන් වහන්සේ ගැන කවියක් පස්සේ අපිට සාකච්ඡාව මේ කතා බස් කිරීමට ඇතුළට ගන්නට පුළුවන්. ඇන ගැසූ නත්තල. නත්තලේ ඇන ගැසූ මිනිහෙක්ව දුටුවාද හදවතේ කල්වාරි කන්ද මත වැද හෝන. ගෙත් සෙමිනි දුර්ගයේ රිදී මලු අත ගාන සහෝදර සිහිනයකේ කුරගෙවුණු හඳපාන. උත්තුංග තරුවකට පාර වරදිනු බැරිද? හිත අහස ඉරෙන්නට ගිනි බිනින එක හරිද? නෙත් කලුව විඳින්නේ කටුඔටුන්නක සිරිද? නත්තලක ඇන ගැසුම ගැලවීමකට සරිද? උණුහුම්ද මේ තරම් දෙසැම්බර් පවනැල්ල හිතෙහි ලාදුරුවන්ද එබැවින්ද කැළඹිල්ල ලේ ගලන විට සුරත ඔබ නිතඟ සැනහිල්ල කොයිතරම් පිවිතුරුද මේ දැනෙන ලතැවිල්ල. ගෝපල්ලිනි ඔබ කොහිද බැටළුසම් ලුහු බඳින අකල් වෙහි දුටු වෙහිද කඩුළු පැනගෙන වහින විකල්ලිනි සිහිල ඇත මිදුළු වෙනි විද ගලන ලපල්ලිනි දකින්න තුරු මඩුළු මත පෙම් සිහිල එක් අතක් ඇණයකින් ලිහන්නට ඉඩ දෙන්න මధుවිතක් පුරන්නට මොහොතකට අත ගන්න පොඩි ඉඩක්වත් නැද්ද කඳුලකට ඇහැරෙන්න කඳුලටත් පිළිවන්නේ කුරුසියක් උහුලන්න ඒත් වශයෙන් මේ මංජුල වෙදිවර්ධන මම ඊටාම කැමති කවියෙක් ඊටාම බුහුටි වදන් භාෂාව සමග ඊටාම මනරම් ක්‍රීඩාවක යෙදෙන ඊටාම බුහුටි ආකාරයට වචන හසුරවමින් ඒව අරුත් ඊටාම සියුම් අරුත් ගොඩනැගීමට නිර්මාණාත්මකව පෙළ ගස්සන කවිය. මේ කවිය ඇතුලේ මෙන්න මේ ජේසුස් වහන්සේ පිළිබඳ ක්‍රිස්තියානි භක්තිකෙන් කතෝලිකෙන් භක්තිකෙන් මේ නත්තල දිහා බලන විදිහත් වශයෙන් නත්තල විතරක් නෙවෙයි ඒක අපි දන්නවා ඒක තියෙන ප්‍රශ්නය වෙසක් වගේ විශාල වාණිජ ව්‍යාපාර පිළිබඳ ගැටලුව නත්තල සමරනවා කියන්නේ විශාල වෙළඳපොළක් වෙසක් සමරනවා කියන්නේ විශාල වෙළඳපොළක් ඒතර වාණිජ්‍යමය පරමාර්ථත් එක්ක දුවන දිවිල්ලක් අපිට දකින්න පුළුවන්. ඒක නෙවෙයි හැබැයි මේ කවියේ කවියේ ප්‍රස්තුතේ. මම කැමති කවියේ ප්‍රස්තුතයට පහින්. මෙන්න මේ භක්තිකයා මේ ජේස්වාංශයේ කැපවීම ජේස්වාංශයේ දකින පිළිවෙල. කණවීරයෝ බුදුන් වහන්සේ දකින පිළිවෙලක් භක්තිකය විසින් දකින පිළිවෙලකට හරස්ව යමින් බුදුන්ව මහා මිනිසෙක් විදිහට දකින කවියක් තමයි අපි අද කලින් කිව්වේ. දැන් ඉවැන්නිම සමාන්තර නින්නාදයක් දැන ප්‍රශ්නකාරී ආකාරයකට ජේසුස්වහන්සේගේ කැපවීම මනුෂ්‍යවෙන කැපීම අහන කවියක් තමයි මේක. නත්තලේ ඇන ගැසූ මිනිහෙක්ව දුටුවාද හදවතේ කල්වාරි කන්ද මත වැඳහුන්. නැත්නම් මේක හරි පුදුම ආකාරයකට අර ප්‍රශ්නේ ඇතුළට බහින්නේ. මේ ඇන ගැහුවා කියන කතන්දරේ කොහොමද අපිට දැනෙන්න ඕන? ඒක අපේ කිසියම් හිස්තැනක් පුරවමින් යම්කිසි සරල භක්තියක් ඇසුරෙන් අපි මේක දකිනවාද එහෙම නැත්නම් මේ ඇම ගැසීමේ කියන කතාව අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද? අපි මොකක්ද මේ කරන්නේ මේ දේශවහන්සේ දිහා බලාගෙන? මේ අපි මොනවද මේ බිඳින්නේ මේ වෙලාවේ? උණුහුම්ද මේ තරම් දෙසැම්බර් පවනැල්ල හිතෙහි ලාදරුවක්ද? එබැවින්ද කැළමිල්ල, ලේ ගලන විට සුරත ඔබ නිතංග සැනහිල්ල. කොයිතරම් පිවිතුරුද මේ දැනෙන නැතවිල්ල. අපට දැනන දේවල් මේ ජේසුස්වහන්සේ අභියස මේ අඩවියේදී මේක මේක මිනිස්්‍ය පිවිතුරු හැඟීමක්ද නැත්නම් මේක කිලුටු වෙලා තියෙනවද අපේම ආත්මార్థය නිසා අපි නිකන් අපිට යමක් ලබා ගන්න ගිහිල්ලා අඬන පුංචි ළමයි වගේ ඒ පුංචි ළමයාගේ තැනටද අපි වැටලා තින්නේ ආදි වශයෙන් මේ ප්‍රශ්නකයි කිරීමක් කරනවා ඇත්ත වශයෙන් අපිට මොනවද දැනෙන්නේ අපි මොකද්ද ජේසුස් වහන්සේගෙන් අපි ලබාගත් දේ ජේසුස් වහන්සේගේ ආධ්‍යාත්මික පන්නරෙන් යමක් අපි ගන්නවාද ඒ වෙනුවට අපි වෙන වැඩක්ද මේ කරන්නේ කියන ප්‍රශ්නේ තමයි මේ මංජුල නගන්නේ සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය දැන් මම කැමති අර මේ ප්‍රශ්නෙත් එක්ක අපි කතා කරපු අවකන පිළිමය ගැන මෑත කාලේ මගේ අත්දැකීමක් ඔබත් එක්ක බෙදා හදාගන්න. එතකොට මම හිතන්නේ මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් අපිට නිරාග නැත්නම් ඒ ගැටලුව එහි තියෙන ආකාරය හොඳටම පැහැදිලි වෙන්න පටන් ගන්නවා. පසුගිය දිනක මම ගියා මේ අවකන පිළිමේ බලන්න. අවකන පිළිමේ අපේ සංස්කෘතික ජීවිතයේ සංස්කෘතික ආධ්‍යාත්මයේ ඊටාම ගැඹුරට කැවිච්ච දෙයක්. අපිට මතක් වෙන්නේ ආරණ්‍යයක බැවක් පිහගෙන එන සුලන් මැද්දේ නැගී සිටින මහා කයක්. එතකොට අපි දැක්කා රණවීරයන්ට ඒ උත්තුංග කාය මතක් කරන්නේ මහා ගුණ කඳක් මහා උත්තුංග ගුණ කඳක් ඒ ගුණ කඳට සම්බන්ධ වෙලා අපේ සිත දිරිමත් කරගෙන නැවත ලෝකෙට යන්න වරම් ගන්න ස්ථානයක් වගේ තැනක් නමුත් සුහද මිත්‍රයනි මම මේ අඩවියට ගියාම මේ වාරේ මගේ හිත හොඳටම වැටුණා කියලා කියන්න පුළුවන්. ඒ પરම්පරා දෙක තුනක් තිස්සේ අපි දැකපු අවකන පිළිමය තවදුරටත් නැහැ. පිළිමයක් තියෙනවා. නමුත් මේ පිළිමය සේකරයන්ගේ පිළිමේවත් රණවීරයන්ගේ පිළිමේවත් නෙවෙයි. හතර වටේ විශාල කොන්ක්‍රීට් මන්දිර ඉදිමෙමින් පවතිනවා. ඒ ආරණ්‍යක ලක්ෂණයේ තිබිච්ච වටපිටාව තිබිච්ච අවකාශය තිබිච්ච නිදහස සාමකාමීත්වයේ නැති වෙමින් පවතිනවා. ගොඩනැගිලි පිළිමේ වට කොටගෙන ඉදි වෙමින් පවතිනවා. මේ අතරේ යකඩ කටකින් උදේ සිට සවස් වෙනතුරු සම්මාදන් එකතු කරනවා කෑ ගහමින්, ගිරියෙන් කෑ ගහමින්. මං කල්පනා කරා මොකද්ද මේ වෙන්නේ කියලා. අත්වසන් කුමක්ද බුදුන් වහන්සේ කවුද අපිට? උන්වහන්සේගේ පාරකෝ මං කල්පනා කරා මගේ ඔළුවේ මගේ හිතේ හීනේ තිබුණේ මේ බුදුන් වහන්සේ මේ පිළිමය. ඇත්ත වශයෙන් තිබුණා නම් අපි මහා ආරණ්‍ය ගස්කොළන් මැද්දේ සමහරට අපි විශේෂයෙන් වයපු මල් ගොන්නක් මැද්දේ සුවඳ මැද්දේ කුරුල්ලෝ නිදහසේ පියාඹමින් ඉන්න තැනක කිසිම වෙනත් ගොඩනැගිලි වලින් කිලිටු නොවි මේ ආරණ්‍යයක් මැද මේ පිළිමේ උස්ම නැගී සිටියානම් ඉඳ හිට තැනක තියෙන බංකුවක ගහක් යට වාඩි වෙලා අපිට නිසංසලේ ගත කරලා උන්වහන්සේ සමග උන්වහන්සේගේ අර ගුණ කඳ සමග බිඳුවක් ඒකාත්මික වෙලා යන්න තිබුණා නම් ඇත්ත වශයෙන්ම මෙතන ආධ්‍යාත්මික අවකාශයක් බවට පත් වෙනවා. නමුත් මේ දැන් අපි මේ මොනවද මේ කරමින් යන්නේ? කුමක්ද මේ මේ මේ මුළු කතන්දරේ තේරුම? මොකක්ද බුදුන් වහන්සේ අපිට පෙන්වා කර කොහොමද අපිට ජේසුස් වහන්සේ පෙනෙන්නේ? අර තමයි මම නගපු ප්‍රශ්නේ. අපේ මේ සම්බන්ධතා තුන විකෘති වෙමින් අපේ ඇස් නරක් වෙමින් පවතිනවා. සියලු දේ කිසියම් විදිහකට විකුණුම් භාණ්ඩ විදිහට සියලු දේ අපේ ආත්මාර්ථය සඳහා ගොඩනගා ගන්නා වූ බඩු භාණ්ඩ බවට අපි පත් කරමින් ඉන්නවා. අපි මනුෂ්‍යත්වයේ සම්බන්ධයෙන් අපි තියෙන මේ කවිය ගොඩනගන අහන ලාල් හැගුඩ අහන ලාල් හැගුඩ අපිට දෙන්න හදන ඇස මේ මංජුල වෙඩි වර්ධන අපිට දෙන්න හදන ඇස රණවීර අපිට දෙන්න හදන ඇස අපිට බාර ගන්න තරම් ශක්තියක් ආධ්‍යාත්මික ශක්තියක් අපිට තියෙයිද මේ ප්‍රශ්නේ හුදෙක් කාව්‍යාත්මක ප්‍රශ්නයක් නෙවෙයි මේක අපේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් අපි කොයි වගේ අනාගතයක්ද ගොඩනගාගෙන යන්නේ ඉතින් මං හිතනවා අපිට කිසියම් දවසක අපිට සිහි බුද්ධිය આવොත් අපිට තාම මේ ආරණ්‍යක මැද්දේ නැගී සිටින බුදුන් වහන්සේ දකින්නට පුළුවන් වෙයි. අදත් මම ස්තුතිවන්ත වෙනවා අපේ අපිට තාක්ෂණික සහාය ලබා දුන්න හර්ෂණී වානගුරුට එහෙමනම් අදත් සැකසඳ ඔබට මං ආයුබෝවන් කියනවා සිටිච චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක